ඔබට ඇතිවන දහම් ගැටලු සහ භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳව කමඨහන වැඩසටහන ඔස්සේ ඔබට පිළිතුරු ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් යොමු කර යොමු කිරීම තුළින් ඒ සඳහා පහසෙන් ධර්මානුකූලව ඔබට පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී අපිට යොමු වෙලා තිබෙන ගැටලු දිහා අපි අවධානය යොමු කළොත් දිව්‍ය ලෝකයේ යෑම බලාපොරොත්තුෙන් දානයක් දීමෙන් පිනක් සිදුවනවා වගේම ඇතිවන ලෝභ සිත් නිසා පවස්ද සිදුවේ. මේ කලසුදු කර්මයක් යන්න පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලීමක් කරනවා. දිව්‍ය ලෝකයේ යෑමේ බලාපොරොත්තුෙන් කියනකොට දැන් අපි ලෞකික කුසලයන් කරනකොට සාමාන්‍යයෙන් කර්මයේ කර්මඵලයේ පිළිබඳව දන්නා නුවණ ලෝකේ බොහෝ දෙනෙකුට තියෙනවා. කර්මයේ කර්මඵලයේ පිළිබඳව අවබෝධයෙන් යුක්තව තමයි කුසල ධර්මයන් સિદ્ધ කරනු ලබන්නේ. නමුත් කර්මයේ කර්මඵලයේ පිළිබඳව අවබෝධයෙන් කුසල් කිරීම කියන එකට වඩා එහා ගිහිල්ලා කෙනෙකුට ඒ කුසලය තුළින් ලැබිය හැකි ප්‍රතිඵලයන් පිළිබඳව ඇතැම් විට තණ්හා සහිතව සිත් උපදින්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ ලෝභයක් අපිට ඒ පිළිබඳව කැමැත්තක් දිව ලෝකයේ උත්පත්ති ලැබීම සඳහා ඊට පස්සේ අපිට එතන සැප සම්පත් භුක්ති විඳීම සඳහා යම් බඳු ආකාරයක තණ්හාවක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඒක අකුසල්. එතකොට මේකට කියනවා අපි සුදු කළු මිශ්‍රිත කර්මයක් කියලා. එකම කර්මය කියන එක තුළ මේ ලෝභ සහගත සිත් සහ පහළවීම සහ ඒ කුසල සහගත සිත්වල පහළවීම කියන මේ දෙකම ඇතුළත් වෙන එකම ප්‍රස්තුත විශයක් පිළිබඳව. ඒ කියන්නේ දන් දීම කියන දේ ආරම්භයානම් කෙනෙක් ඒක ඇති කරගත්තේ. ඒක දානයේ දානයේ පිළිබඳව ඇතිවන සිතුත් තියෙනවා. ඒ වගේම ඒ තුළ අකුසල සහගත සිතුත් ඉපදීම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. සුදු සහ කළු කියන මේ දෙකේම එකතුවක් විදිහට මේකම දන් දීම කියන දේ දිහා බැලුවහම මේ කර්ම දෙකක යෙදීම. ඉතින් අපි හඳුනා ගන්නට අවශ්‍යයි සාමාන්‍යයෙන් කුසල් කියලා කියන්නේ නැතිනම් මේ පින් කියලා කියන කොටසේදී මේවා අසංකලිට සංකලේශික ධර්ම. අසංකලිට සංකලේශික ධර්ම. ඒ කියන්නේ කිලුටු නැහැ. නමුත් කෙලෙසෙන්නට පුළුවන්කම තියෙන හිත වූ ධර්ම. ඊට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් කුසලයේ පිළිබඳව නැතිනම් මේ ලෞකික පින පිළිබඳව හඳුන්වනකොට භාග්‍යවතුන් වහන්සේ එය පැහැදිලි කරන්නේ සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේපක්ඛා දෙලෙස ශාස්ත්‍රවය, ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට, ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කුසලයන්ගේ තියෙන ස්වභාවය ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන. එහෙනම් අපි දන්නවා ලෞකික කුසලයක් කළත් ඒක කාමාශ්‍රවයෙන්, භවආශ්‍රවයෙන්, ditthාශ්‍රවයෙන්, අවිජ්ජාශ්‍රවයෙන් ඇසුරු වීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි කුසලයක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඒ කුසලය කළාට පසුව එය සිහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු වීම කියන එක මත. ඉතින් අපි අකුසල් පිළිබඳව කල්පනා කළොත් එහෙම ඒ දේවලුත් අකුසල් කියන ගණේටන යන්නේ. ආශ්‍රව කියන්නේ කුසල් නෙමෙයිනේ අකුසල පාක්ෂික ධර්ම. හැබැයි දැන් එතනදී අර දිව්‍ය ලෝකයේ පිළිබඳව හිතමින් තණ්හා කරනවා කියන දේ පිළිබඳව කතා කළොත් ඒක වෙනමම දෙයක්. ඒ නිසා පින් කරනකොට අපේ අපේ හිත පිළිබඳව ඊටාමත් හොඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම ඊටාම වැදගත් සමහර වෙලාවකට අපි පින් කරන්නේ ලෞකික කටයුතු දේවල් අපේක්ෂාවෙන්. ඒ කියන්නේ අපි ගිහිල්ලා දැන් බෝධි පූජාවක් තියනවා බෝධි පූජාවක් ලැබීමේ අරමුණ කෙනෙකු සුවපත් කර ගැනීම. දැන් මේ සුවපත් කරගන්න කෙනෙක් හිටියේ නැත්නම් බෝධියට ගිහිල්ලා පූජාවක් තියනවා කියන එක එයා කරන්නේ නැහැ. කවුරු හරි මියගිය ඥාතිවරයෙකුට පින් දීම කියන දේ මුල් කරගෙන තමයි දාණය දෙන්නේ. ඒක දැසෙන කුසලයේ පිළිබඳව හැඟීමක් ඇත්තේ නැහැ. දැන් මෙන්න මේ වගේ අවස්ථාවලදී උනත් අපි ගත්තාම ඔහුට අරමුණ තියෙන අරමුණ නරකයි කියනවා නෙමෙයි යම් කිසි අරමුණක් තබා ගැනීම වැදගත්. හැබැයි එහි කුසලයේ සිද්ධ වෙන්නේ Tamanට කුසලයේ වෙන පිළිවෙල පිළිබඳව තේරුම් ගැනීම කියන එක එතනදී වැදගත් වෙනවා. යම් විදිහකින් අපි ලෞකික අපේක්ෂාවලට ඇති කරගත්ත බැඳීම් කැමැතිවීම් තියනවා නම් ඒව කුසල් නෙමෙයි. ඒව අකුසල්. හැබැයි අර කුසලය ඒ අකුසලය පිරිවරාගෙන තමයි එතකොට තියෙන්නේ. යම් කුසලයක් බලවත් කුසලයක් බවට පත්වන්නේ කුසලය කුසල් වලින් සම්පූර්ණ වෙනකොට කුසල් වලින් පිරිවරා ගත්තහම අකුසලයකට වඩා කුසලය තමයි ඒක පිරිවර කරගන්නට ඕනේ කුසල ධර්මයේ. අවබෝධයෙන් යුක්තව පින් කරන කෙනා එයා දන්නවා අර ලෝභයෙන් ඒක ඇසුරු නොවන විදිහට ඒක කරන්නේ කොහොමද කියලා. එයා දන්නවා ඒක සුගති විපාක ලබා දෙන්න සමර්ථ කුසලයක් වන බවට එයා දන්නවා. ඒක ප්‍රාර්ථනා කළත් නැතත් ඒක ලැබෙනවා කියන්නේ දන්නවා. හැබැයි ඒ කෙනා දන්නවා ඒ අරමුණු කරමින් දිව්‍ය ලෝකේ සම්පත් ආදී ප්‍රාර්ථනා කරමින් යෑම ඇතුලේ අර කුසලයේ තුලම සමහර වෙලාවට ලෝභ සහගත සිත් වලින් අරමුණු කිරීම තුළ සංකලේශක බවක් ගොඩනගෙනවා. කියන්නේ කෙලුතු වලට හිත බවක් ඇති වෙනවා. ඒ හින්දා අපි අර කර්මයේ කර්මඵලය පිළිබඳව දැනුම කියන තැනින් සීමා කරගෙන තණ්හාවට ඉඩ නොතියා ඉන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. කියන්නේ අපිට බෑ අර මම මුලින් කිව්වාගේ ආශ්‍රව වලින් අරමුණු නොවි ඉන්නවා කියන එක කරන්න බෑ. ඒකනේ දන් දුන්නා කියන එක ගැන හිතන්නේ දීපු දේස් තියනවා දුන්න කෙනක් ඉන්නවා ඒක බාරගත් අයත් ඉන්නවා ඉතින් ඔක්කොම ලෝකෙම ඇත්ත වෙලා නම් අවිද්‍යාශ්‍රවයෙන් ඇසුරු වෙලා ඉවරයි එතනම කියන්නේ ඒ මට්ටම නෙමෙයි යම් කිසි කෙනෙක් ගිහිල්ලා මම මෙහෙම පිනක් කළානේ මේ පින නිසා මට මෙහෙම සම්පත් ලැබේවා නැතිනම් මේ විදිහේ දෙයක් ගිහිල්ලා පූජා පූජාවක් කරනවා වන්දනාවක් කරනවා තමන් විභාගේ පාස් වෙන්න කියලා අන්න ඒ වගේ දේවල් වලට නම් අපි ඒ කුසල සිත යොමු කරවන්න උත්සාහවත් වෙන්නේ ඒ කියන්නේ අපේ ඒ කුසලයේ තියෙන පාරිශුද්ධත්වය සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපේ හිත පිරිසුදු නැහැ. අපේ හිත ලෝභ සහගත සිතුවිලි වලින් අපිරිසුදු වෙලා තියෙනවා. අර කුසලයේ කරන වෙලාවකට උනත් අර ලෝභ සහගත සිතින් අපි කරන දේ අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න එහෙම වෙනකොට ඒ කුසලය බලවත් කුසලයක් බවට පත් වෙන්නේ නැතුව ඒ කුසලය කුසලයන් අතර දුර්වල කුසලයක් බවට පත් වෙනවා. එයින් ලැබෙන විපාකයක් එතකොට කුසලයේ දුර්වල වෙනකොට දුර්වල විපාකයක් බවට පත් වෙනවා. අන්න ඒ හේතුව නිසායි කුසලය ගැන අවබෝධය තියෙන එක වෙනම දෙයක්. මේක සුගතිය යන්න පුළුවන්. ඒ පිළිබඳව දැනුම තියෙන එක වෙනම දෙයක්. හැබැයි පිනෙහි පරමාර්ථය, ප්‍රාර්ථනාව, Taman බලාපොරොත්තු වීම, සැප සම්පත් විඳීමයි කියන තැන නොවේ යුත්තේ අන්නේ හේතුව නිසා තමයි. ඉතින් ඒ හින්දා බෞද්ධයින් හැටියට ගොඩක් වෙලාවට අර නිවන ප්‍රාර්ථනා කරමින් පින් කිරීම කියන එක තියෙන්නේ හේතු නිසා. ඒක ලෞකික දෙයක් නෙමෙයි. අර සැප සම්පත් ගැන හිතමින් අපි ඒ ගැන තණ්හාවෙන් ඇසුරු කරනවා වගේ නෙමෙයි. අපි හිතේ විමුක්තිය, කෙලෙසුන්ගේ දුරු කර ගැනීම අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්න ඒක හොඳ දෙයක්. ඒකෙන් මම කියන්නේ දිවලෝක යන්න බලාපොරොත්තු වෙමින් කරන්නට එපා කියලා යම් කිසි කෙනෙක්. යම් කිසි දිව්‍ය ලෝකයකට යෑමේ කැමැත්තෙන් ඒ බඳු කර්ම කළොත් ඒ කර්මය ඔහුට දිව්‍ය ලෝකයන් හේතුවක් බවට පත් වෙනවා. සංඛාර උප්පත්ති සූත්‍රය ඔබ අරගෙන බැලුවොත් ඔබට සංඛාර උප්පත්ති සූත්‍රයේදී මේ කාරණාව බොහොම භාග්‍යතනාංශයේ විග්‍රහය දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බඳු සංස්කාරයක් භාවිත කිරීම තුළ ඒ බඳු තැනක ප්‍රතිසන්දිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අර ඒ දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන්කම තියෙන්නේ දිව්‍ය ලෝකය පිළිබඳව කැමැත්තෙන් තණ්හාවෙන් හිත හිත ඉන්නවා කියන එක තුලින් නෙමෙයි. බඳු සංස්කාරයක් භාවිත කිරීම තුලින්. දිව්‍ය ලෝකේ යෑමට සුදුසු සංස්කාරය මොකද්ද? අන්න ඒ කුසලයේ භාවිත කිරීම තුල. ඉතින් ඒ නිසා අපි එතනදිත් අපේ හිත පිරිසිදු කර ගැනීම කියන එක මුල් කරගන්නට අවශ්‍යයි. හැබැයි එතන අකුසලය කියන එක ලෝභ සාගත වර්ධනු කරන අකුසල සිතක් තමයි උපදින්නේ. ඒක අර කර්මපත සකස් කරනවා කියන මට්ටමට යන්නේ නැති වෙන්න පුළුවන්. කර්මපත සකස් කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කර්මපත සකස් නොකලට ඒක අකුසල කියන තැනට අර කුසලයේ කෙලසීමට ලක් කරනවා කියන තැනට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා රූපය රූපස්කන්ධ වේය රූප ප්‍රිය රූපේ සාත රූපේ රූප වේ රූපස්කන්ධ නොවේ රූපස්කන්ධය රූපද රූපස්කන්ධද වෙයි රූපස්කන්ධය රූප වෙයි කියලා මෙන්න මේ සිද්ධිය පිළිබඳව මෙතනදී ප්‍රිය රූප සාත රූප රූප වෙයි යනුවෙන් සඳහන් වන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒකට දැන් මෙතනදී යමක අප්‍රකරණේහි ඛණ්ඩ යමකේහි එන රූපස්කන්ධය පිළිබඳව කෙරෙන විභාගයේදී අපිට මේක දකින්නට පුළුවන්කම තියෙනවා. රූපය රූපස්කන්ධය වෙනවද කියලා අහනකොට ප්‍රිය රූපය සාත රූපය රූප වෙනවා රූපස්කන්ධය වෙන්නේ නැහැ රූපස්කන්ධය රූපත් වෙනවා ඒක රූපස්කන්ධයේ බවටත්පත් වෙනවා රූපස්කන්ධය කියන එක රූපස්කන්ධයක් වෙනවා රූපය බවටත්පත් වෙනවා කියලා දැක් වෙනවා. ඒකෝට දැන් මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රිය රූපය සාත රූපය ඇයි රූපස්කන්ධය බවට පත් වෙන්නේ නැත්තේ කියන එක. ප්‍රිය රූප සාත රූප කියලා කියන්නේ මොකද්ද? ප්‍රිය මනාප රූප. අපි දකින්න කැමති රූප. ඒ වගේම අපිට රූපේ පැත්තෙන් අපි සැපවත් ලෙස අපිට වැටහෙන දේවල් වලට කියනවා සාත රූපය කියලා. දකින්න ප්‍රිය මනාප දේවල්, ඒ වගේම සැපය අපිට ගෙනවිද්දෙන දේවල් සාත රූප. ප්‍රිය රූප සාත රූප ඇයි රූප වෙන්නේ රූපස්කන්ධේ නොවන්නේත් ඒවා රූප විදිහට අපිට හම්බෙන හැබැයි ඒක රූපස්කන්ධේ නෙමෙයි රූපස්කන්ධය කියන්නේ මොකද්ද චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතු සහ සතර මහා ධාතුව නිසා පවතින රූප තමයි රූපස්කන්ධය කියලා අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන දේව ධර්ම. ප්‍රිය රූප සාත රූප කියන්නේ මොනවාද? ප්‍රිය රූප සාත රූප කියලා කියන්නේ අපි දකින්න කැමති අපි හිතමු දරුවා අපිට රත්තරන් මිල මුදල් ගෙවල් දොරවල් අපි කැමති දේවල් මේ ලෝකේ අපිට හම්බෙන හිතනකොට අපිට හිතට සුවයක් දැනෙන දේවල් ඒවා ප්‍රිය රූප සාත රූප එහෙම ඒවා ලෝකේ තියනවා දැත්තට ප්‍රිය භව තියෙන සාත භව ගෙනල්ලා දෙන රූප ලෝකේ තියනවාද සතර මහා ධාතුවේ පඨවි ධාතුවද ඔබට ප්‍රිය භව ඇති කරන්නේ ආපෝ ධාතුවද ඔබට ප්‍රිය බව ඇති කරන්නේ. තේජෝ වායෝ ධාතුවද ඔබට ප්‍රිය බව ඇති කරන්නේ. එහෙනම් ඔබට එක ධාතුවක් හරි ඔබට ප්‍රිය බව ඇති කරනවා නම් මේ ඒ ධාතුව තියෙන හැම තැනකම ඔබට ඒ ප්‍රිය බව දැනෙන්නට ඕනේ. හැබැයි ඔබට වර්ණ ගන්ධ රස ඕජාවන්ගේ මොනවාද ඔබට ප්‍රිය බව ඇති කරන්නේ? එහෙනම් ඒක තියෙන හැම තැනක්ම ඔබට ප්‍රිය දේ බවට පත් වෙන්නට ඕනේ. සාත බවට පත් වෙන්නට ඕනේ. නෑ ප්‍රිය සාත බව කියන එක සකස් වෙන්නේ සකස් කරගන්නේ රූපස්කන්ධය මත නෙමෙයි. ප්‍රිය සහ සාත බව ඇති කරගන්නේ කෙනකෙනා කෙනකෙනාගේ හිත පැත්තෙන් ඇති කරගන්න දෙයක්. මේ ලෝකයේ තියෙන චිත්‍රය කාමයේ නෙමෙයි සංකල්පමේ වශයෙන් ඇති කරගන්නා වූ රැඳීම එතනම් සංකල්ප රාගය තමයි භාග්‍යවතුන් වහන්සේ කාමයේ හැටියට දේශනා කළේ. එහෙනම් කෙනෙකුගේ කැමැත්ත ගෙනල්ලා දෙන දේ, ප්‍රිය බව ඇති කරන දේ, සැපවත් බව කෙනෙකුට ළඟා කරන දේ, ඒක චිත්‍රයේ පැත්තේ තියෙන දෙයක් නෙමෙයි. චිත්‍රය කියලා කියන්නේ රූපස්කන්ධය කියන එක. හැබැයි අර කැමැත්ත ඇති කරන දේ කියලා කියන්නේ තමන්ගේ හිතේ උපදින කාමය නැතිනම් තමන්ගේ හිතේ උපදින ප්‍රියසහගත චේතනාව. ප්‍රියසහගත චේතනාවත් කියන මේ ප්‍රියසහගත චේතනාව අපි බෙදන්නට ගියොත් ප්‍රියසහගත බව කියන එක බෙදන්න ගියොත් හැඟීම බෙදන්නට ගියොත් ඒක රූපයෙහි එකම කොටසකටවත් අපිට ඇතුළස් කරන්නට පුළුවන් කමක් නැත්තේ. හැබැයි අපිට ඒ රූපයම තමයි ප්‍රිය බවට වැටහුනේ. රූපයම තමයි ප්‍රිය බවට වැටුනේ. හැබැයි රූපය ප්‍රිය බවට වැටුණාට ඒක රූපස්කන්ධය කියලා කිව්වොත් ප්‍රිය රූපය ඒ රූපස්කන්ධය ලෝකේ තියෙන හැමෝටම ප්‍රිය දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි එතනදී රූපය සහ රූපස්කන්ධය අතර මේ බෙදීම වෙනම දක්වන්නේ. ඒක ඊටාම ලස්සන හරි ගැඹුරු සියුම් ධර්ම સિદ્ધාන්තයක්. ප්‍රිය රූප සාත රූප රූප වෙනවා රූපස්කන්ධය වෙන්නේ රූපස්කන්ධේ රූපත් වෙනවා රූපස්කන්ධේ බවටත් පත් වෙනවා ඒක රූපේ විදිහට අපි එලෙස්ම අරමුණු කරන්නට පුළුවන් කමක් තියෙන එකම තමයි ස්කන්ධය හැබැයි ප්‍රිය රූපේ සාත රූපේ කියන එක කවදාවත් යථාර්ථ වූ ස්කන්ධ මට්ටමින් හම්බෙන දෙයක් නෙමෙයි. ප්‍රිය රූප සාත රූප කියන එක ස්කන්ධ මට්ටමේ එන දෙයක් නෙමෙයි. ස්කන්ධ මට්ටමේ ආවොත් එහෙම ප්‍රිය රූප සාත රූප ඒ රූපේ කාටත් ප්‍රිය සාතව හම්බෙනවා. රහත් උනත් ඒ රූපයෙන් මිදෙන්න බෑ. එහෙනම් ප්‍රිය සාත දෙය නැති වෙලා යනකොට මොකද වෙන්නේ? ලෝකෙට දුක එනවා, වේදනාවක් ඇති වෙනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් ඒ නිසා ප්‍රිය රූපේ සාත රූපේ රූපයි රූපස් ස්කන්ධයේ බවට ඒකපත් වෙන්නේ. ලෝක යථාර්ථය නම් ස්කන්ධ ධර්ම ටිකක්. ඒ කියන්නේ රූපස්කන්ධය හටගන්න ඉතුරු නැතුව නැති වෙන රූපස්කන්ධයක ස්කන්ධයේ ස්වභාවය. හැබැයි ප්‍රිය රූප සාත රූප මිනිසුන්ට හැම කාලයකදීම ඇත්ත දේවල්. ඒ නිසා තමයි ඔබට එකම දරුවා හැමදාම ජීවත් වෙන්නේ. එකම අම්මා තාත්තා ඔබේ ලෝකයේ ඇතුලේ හැමදාම ඉන්නේ. එකම යාන වාහන, ගෙවල් දොරවල් ඔබ කැමති දේවල් ඔබට ලෝකයේ තුල දකින්න පුළුවන්කම තියෙන ප්‍රිය සාත රූප නිසා. රූපස්කන්ධය නම් ඒ ස්කන්ධයේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. ප්‍රේරහාත බව ඇති වෙන්නෙම කෙනකෙනාගේ චේතනාව. ඒ කියන්නේ හිතේ උපදින සංකල්පමය වශයෙන් සකස් කරගන්න දේ බාහිර රූපයට ප්‍රක්ෂේපණය කරගෙන රූපය ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් හදාගන්න තැන. සැප දුක් වශයෙන් හදාගන්න තැන තමයි ප්‍රිය සාත ලෝකයක් ඔබට හම්බ වෙන්නේ. එහෙනම් ඒක තමන්ගේ මනෝවිඤ්ඤාණය පැත්තෙන් සකස් කරගත්ත දෙයක් මිසක ඒක බාහිර භෞතිකව හටගනු ලබන ස්කන්ධ මාත්‍රික ධර්මයට ඒක අදාළයි කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒක තමන්ගේ මනෝවිඤ්ඤාණයේ හිතෙන ප්‍රක්ෂේපණයක්. ඔබ යම් කිසි විදිහකින් වීඩියෝ පටයක් ප්‍රොජෙක්ටර් එකක් මාර්ගයෙන් තිරයකට ප්‍රක්ෂේපණය කරලා ඔබ ගිහිල්ලා ඒ චිත්‍රය අල්ලනවා නැතිනම් අපි හිතමුකෝ අපි යම් පුද්ගලයෙක්ගේ රූපයක් දානවා මේ ප්‍රොජෙක්ට් කරනවා යම් කිසි විදිහකින් තිරයක් මතට. දැන් අපි ගිහිල්ලා ඒ තිරය අල්ලනවා. ඔබට හසු වෙන්නේ තිරයද? ඔබට හසු වෙන්නේ අර රූපේද? ඔබට හසු වෙන්නේ තිරය. ඔබට හසු වෙන්නේ තිරය. ඔබට පුද්ගලයෙක් නැතිනම් ඔබට ඒ බඳු දෙයක් හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි මේක තේරුම් ගන්නට ඕනේ. අපිට හැම වෙලාවකදීම අපි පුද්ගලයෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ පුද්ගලයෙක් දිහා බලාගෙන ඉන්නකොට අපිට ඒ පුද්ගලයා ඉන්නා වගේ පේනවා වගේ අපි හැම වෙලාවකදීම මනෝවිඤ්ඤාණයේ යද්දකීම තමයි අපිට මේ ප්‍රිය සාත දේවල් හැටියට ලෝකයේ තුල මේ ප්‍රොජෙක්ෂන් එක විදිහට අපිට හම්බෙලා තියෙනවා. හැබැයි අපි ඒකට බලන්න ගියොත් අපිට හම්බෙන්නේ මොකද්ද? රූපස්කන්ධය යථාර්ථයේ තිබුණ රූපස්කන්ධය හරියට අර තිරේ වගේ. එතන රූප තිබුණේ නැහැ තිරයක් තිබුණා වගේ ආලෝකයේ සහ තිරය කියන දෙක වගේ තමයි රූපස්කන්ධයක සතර මහා ධාතු උපාදාය රූප කියන එක. ඒක යථාර්ථය, ඒක යථා ස්වභාවය. යථා ස්වභාවය පේන්නේ නැති තැනක අපිට තිරේ තියෙන තැනක චිත්‍ර පේනවා. රූප පේනවා, චිත්‍ර පේනවා. අන්න ඒ වගේ තමයි අපි ප්‍රියසාත බව හදාගෙන තියෙන්නේ. ඉතින් ප්‍රියසාත බව පේන්නේ අර අරක මතනේ. තිරේ මතනේ අපිට අර පින්තූර පෙනුනේ. ඒ වගේ ප්‍රියසාත බව පේන්නේ අර රූපේ පැත්තේ තියනවා කියලා තමයි අපිට. ඒ නිසා ඒක රූපය කියන එකෙන් අපි කතා කරනවා. හැබැයි ඒක රූපස්කන්ධය කියන ස්කන්ධ විග්‍රහයකට ඒක ඇතුළත් කරන්නේ නැහැ. ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා බැලුවොත් ස්කන්ධය කියන්නේ හරිය තිරය සහ ආලෝක කදම්බ ටික වගේ. ඒ වගේ ඒක යථාර්ථයක ස්වභාවය එතන තියෙන ඇත්ත. ඒක අපි ගිහිල්ලා ප්‍රිය දේ අල්ලනවා කියලා අපි අල්ලගත්තට අපි හිතාගෙන හිටියට අපි ප්‍රිය දේ අල්ලනවා කියලා අපි කවදාවත් අපිට ප්‍රිය දේ අල්ලන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. ඇයි ප්‍රිය බව හදලා තියෙන්නේ රූපේ පැත්ත නෙමෙයි තමන්ගේ සිත පැත්ත නිසා. අන්න ඒ හේතු නිසා රූපස්කන්ධය කියන එක හැම වෙලාවකදීම හැමෝටම පොදුවේ ඉදිරිපත් වෙනකොට මිනිස්සු ප්‍රිය අප්‍රිය බව හදාගෙන විඳිනවා. හරියට දූරියෙන් වගේ. සුවඳ දැනෙනකොට කෙනෙකුට ඒක ගන්ධයක් බවට පත් වෙලා ඒක දුගඳක් බවට පත් වෙනවා. තව කෙනෙකුට ඒක සුගඳක් බවට පත් වෙනවා. ඇත්තටම මොකද්ද ඒක තිබුණේ? අන්න ඒ වගේ තමයි කියන්නේ කෙන කෙනාගේ හිත පැත්තෙන් උපදින දේ අනුව ප්‍රිය සාර්ථ බව උපදවා ගැනීමක් මිසක ඒක රූපේ පැත්තේ තිබෙන්නේ නැහැ. ඒ වගේ හිත පැත්තෙන් අපි ඇති කරගන්න දේ තමයි අපිට ප්‍රිය සාර්ථ බව ඒ නිසා ඒක රූපස්කන්ධය නෙමෙයි. හැබැයි රූපය අතහැරලා ප්‍රිය සාර්ථ බව ගැන කතා කරන්න පුළුවන් කමක් ඒ වෙලාවේදී නැහැ. ඒ නිසා ඒක රූපය කියන රූපස්කන්ධය වෙන්නේ නැති. රූපස්කන්ධය කියන එක ඒක සතර මහා ධාතු උපාදාය රූප විදිහටම අපිට හම්බ වෙන දෙයක්. ඒ නිසා ඒක රූපක් වෙනවා. රූපස්කන්ධයක් වෙනවා. අන්න ඒ විදිහට අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊටම අනුයාතව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේ බොහොම ගැඹුරු ධර්ම විග්‍රහයක් පිළිබඳව මේ ගැඹුරු ධර්ම විග්‍රහය තියෙන්නේ යමක ප්‍රකරණයේ හිම තියෙන විග්‍රහයක්. මේ යමක ප්‍රකරණේ හිතෙන මේ විග්‍රහයේ යෝ රූපක්ඛන්දන්න පරිජානිත්ත සෝ වේදනක්ඛන්දන්න පරිජානිස්සති इति යම් කිසි කෙනෙක් රූපස්කන්ධය පිරිසිඳ දත්තේ නම් ඔහු වේදනාස්කන්ධය පිරිසිඳ නොදන්නේද කියලා ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්නයක් අහනවා ඒක මේක විසඳන තැනදී ඒක ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? "යේ මග්ගම් පටිලබිස්සanti තේ රූපක්ඛන්දන්න පටිජානිත්ත" එතකොට යම් කිසි කෙනෙක් මාර්ගයක් ප්‍රතිලබිස්සන්ති මාර්ගයක් පිළිලබනවා නම් නැවත මාර්ගයක් ලබනවා නම් තේ රූපස්කන්ධං න පරිජානිත්ත ඔහු රූපස්කන්ධය නැවත පිරිසිදු දැකීමක් කරන්නේ නැහැ ඊට පස්සේ ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා අපිට යමක ප්‍රකරණයෙහිම දකින්නට ලැබෙන ඒ පාට දෙකක් පිළිබඳව කන්ද යමකේ තමයි අපිට මේ පාට දෙක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට එතනදී පැහැදිලි කරනවා මේ මේ පාට දෙක පිළිබඳව පැහැදිලි කර කරන්නට කියලා. අපිට මේ දෙක පැහැදිලි කරගන්නකොට මේ මේ වාක්‍ය නැතිනම් මේ කියන කොටසේදී තිබෙන්නේ යමක ප්‍රකරණේ කන්ද යමකෙහි පරිඤ්ඤාවාරයේදී තමයි යෙදී තිබෙන්නේ. පරිඥාවාද කියලා කියන්නේ මේ පිරිසිදු දැකීම පිළිබඳව කතා කරන තැනදී එතකොට මේ පුද්ගලයන් පිළිබඳව පුද්ගලයන්ගේ පිරිසිදු දැකීම පිළිබඳව තමයි මෙතනදී මේ කතා කරන්නේ පුද්ගල වාරයකදී. ඒ තේරුම් ගන්නට ඕනේ පොඩ්ඩක් පැහැදිලි කරන්නට කියලා දීපු පාඩ දෙක යෙදিলা තියෙන තැන මම සිහිපත් කළේ. මොකද ඒක ඊටාම වැදගත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න යනකොට මේ ඒ අවබෝධ කරගන්න පිරිසිඳ දකින පුද්ගලයන් පිළිබඳව කතාවක් මෙතනදී ඇතුළත් වෙන්නේ. ඒ පිළිබඳව අපි බලනකොට යෝ රූපස්කන්ධන්න පරිජානිත්ත යම් කිසි කෙනෙක් රූපස්කන්ධයේ පිරිසිඳ නොදක්කහුනම් අපි මේ ප්‍රශ්නෙට එන්න කලින් තව ප්‍රශ්න දෙකකට මේ විතර ගිහිල්ලා આવොත් මම හිතනවා මේ කතා කරන පරයය ඔබට තේරුම් ගන්න පහසු වෙයි කියලා. ඊට ප්‍රථමයෙන් එක ප්‍රශ්නයකදී යොමු කරනවා යෝ රූපස්කන්ධම් පරිජානිත්ත සෝ වේදනාස්කන්ධම් පරිජානිස්සති इति. යම් කිසි කෙනෙක් රූපස්කන්ධය පිරිසිඳ දැක්කහො නම් වේදනාස්කන්ධය පිරිසිඳ දකින්නේද කියලා අහනවා නෝ. ඒක වෙන්නේ නැහැ. පිරිසිඳ දැක්කා කියලා කියන්නේ රූපස්කන්ධය පිරිසිඳ දැක්කා කියලා තැනදී ඒ කියන්නේ එයා අරිහත් ඵලයට පත් වෙනා කියන එක. එයා අනිත්‍ය ස්කන්ධ ටිකක් පිරිසිඳ දකිනවා සම්පූර්ණයෙන්ම එතනදී එයා අරිහත් ඵලයටපත් වෙනවා කියන එක. ඒ නිසා ඒක නිෂේධනය කරනවා නෑ. එහෙම වෙන්නේ නෑ. මොකද එයාට ආය වේදනා ස්කන්ධය පිරිසින් දකින්නවා කියලා කරන්න දෙයක් ඇත්තේ නෑ. ඊට පස්සේ යෝවාපන වේදනාස්කන්ධම් පරිජානිස්සති යම්කිසි කෙනෙක් වේදනාස්කන්ධයේ පිරිසිඳ මේ දකින්නේ නම් කියන අනාගතයට එයා පිරිසිඳ දකින්නවා නම් සෝ රූපස්කන්ධම් පරිජානෙත්තාති ඔහු වේදනාස්කන්ධේ පිරිසිඳ දැක්ක කෙනෙක්ද? නෝ. ඒත් කියනවා නෑ මොකද වේදනාස්කන්ධය පිරිසිදු දැක්ක කෙනෙක් නම් මේක දකින්න මේ රූපස්කන්ධය පිරිසිදු දැක්ක කෙනෙක් නම් මේක පිරිසිදු දකින්න අවශ්‍ය නැහැ. නිසා ඒකත් නිෂේධනය කරනවා නෑ එහෙම වෙන්නේ නෑ. අන්න ඊට පස්සේ මේක පටිලෝමෝ නැවත ඒක අනිත් පැත්තෙන් ප්‍රශ්නය අහනවා යෝ රූපස්කන්ධන්න පරිජානිත්ත යම් කිසි කෙනෙක් රූපස්කන්ධයේ පිරිසිඳ නොදත්ත වුණා. කොටිම කියනනම් රූපස්කන්ධයේ පිරිසිඳ දැක්කේ නැත්තම් දැන් උලින් උලින් යහුවේ දැක්කනම් කියලා මම කියන්නේ දැක්කේ නැත්තම්. එයා වේදනාස්කන්ධයේ පිරිසිඳ සෝ වේදනාස්කන්ධන්න පරිජානිස්සති. ඒ කියනවා වේදනාස්කන්ධයේ පිරිසිඳ නොදකින්නේද? රූපස්කන්ධයේ පිරිසිඳ නොදැක්කනම් වේදනාස්කන්ධයේ පිරිසිඳ පිරිසිඳ නොදකින්නේද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. යේ මග්ගම් පටිලබිස්සන්ති යම් කිසි කෙනෙක් මාර්ගයේ නැවත උපදවනවා නම් මාර්ගයේ ලබනවා නම් තේ රූපක්ඛන්දං න පටිජානිත්ත ඒ අය රූපස්කන්ධය පිරිසිඳ නොදැක්කහු රූපස්කන්ධය පිරිසිඳ දකින්නේ නැතුව නොච වේදනාස්කන්ධන්න පරිජානෙස්ස පරිජානෙස්සන්ති වේදනාස්කන්ධය පිරිසිඳ නොදකිනවා කියන එකක් වෙන්නේ නෑ නොච වේදනාස්කන්ධන්න පරිජානෙස්සති වේදනාස්කන්ධය පිරිසිඳ නොදකිනවා කියන එකක් වෙන්නේ නෑ කවුද මාර්ගයේ නැවත උපදවන කෙනෙක් නම් ඒ අය තේ රූපස්කන්ධං න පරිජානිත්ත රූපස්කන්ධයේ පිරිසිදු නොදැක්කහො එයයි රූපස්කන්ධයේ පිරිසිදු දැකලා නැහැ හැබැයි වේදනාස්කන්ධයේ පිරිසිදු නොදකිනවා කියලා එකක් නැහැ රූපස්කන්ධය පිරිසිදු පිරිසිදු දැකලා නැහැ දැක්කනම් රහත් වේදනාස්කන්ධය දකින්න දෙයක්වත් නැහැ හැබැයි රූපස්කන්ධේ න පරිජානිත්ත පිරිසිදු නොදැක්කහො එයයි දැකලා නැහැ කවුද මාර්ගයේ ලබන කෙනා රූපස්කන්ධයේ පිරිසිදු දැකලා නැහැ හැබැයි පිරිසිදු දැකලා නැති වුණාට එය වේදනාස්කන්ධේ පිරිසිදු නොදකින්නවා කියලා කියන්න බෑ. ඒ මාර්ගයේ ලබන කෙනෙක් ඒ කියන්නේ තව එයා පිරිසිදු දැකීමට දේවල් තියෙනවා. පිරිසිදු දැකලා නැහැ රූපේ තාම. න පරිජානිත කිව්වේ ඒකයි පිරිසිදු දැකලා නැහැ. හැබැයි වේදනාව වේදනාව කියන එක පිරිසිදු නොදකින්නවා කියන්න බෑ. දකින්නවා. පිරිසිදු නොදකින්නවා කියන්නේ නොවේ. يعني ඒක එහෙම කියන්න බෑ. ආ පිරිසිදු දැකීම සිද්ධ කරන. ඒ මාර්ගයේ උපදවන නිසා. එතකොට දැන් වෙනම කාරණාවක් මාර්ගයේ පිරිසිදු උපදවනකොට යා රූපස්කන්ධය එතනදී පිරිසිදු දකින්න නේද කියන එක වෙනම කතා කරා. මෙතනදී ප්‍රශ්නයට අදාළවනේ දැන් අපි කතා කරන්නේ. එතකොට කියනවා මාර්ගය උපදවන කෙනෙක් රූපස්කන්ධය පිරිසිදු නොදැක්කහු. රූපස්කන්ධය කියන එක පිරිසිදු දැකලා නැහැ. හැබැයි වේදනාස්කන්ධය කියන එක පිරිසිදු දකින්න රූපස්කන්ධය පිරිසිදු දැකලා නැහැ. න පරිජානිස්සනේ පරිපේස නොදැක්කහො ඒක දැකලා නැහැ නොදැක්කාහ හැබැයි වේදනා ස්කන්ධය පිරිසිදු දකිනවා ඒ කියන්නේ මේ වේදනා ස්කන්ධය පිරිසිදු දකිනවා කියන තැනින් දකින්න රූප ස්කන්ධයත් පිරිසිදු දකිනවා කියන එක තාම දැකලා නැහැ කියන එක තමයි න පරිජානිස්ස කියලා කියන්නේ තාම දැකලා නැහැ වේදනා ස්කන්ධය පිරිසිදු දකිනවා ඊට පස්සේ අග්ගමග්ග සමංගී ඒච පුතුජනා ඊට පස්සේ අග්ගමග්ග සමංගී ඒච යම් කෙනෙක් ආර්ග අග්ග මාර්ගයේ සමංගී පුද්ගලයෙක් වෙනවා. අග්ගමග්ග කියලා කියන්නේ මේ අරිහත් මාර්ගය කියන එක. ඒ කියන්නේ අග්‍රතම මාර්ගය, අරිහත් මාර්ගය කියන එක. අරිහත් මාර්ගස්ත පුද්ගලයා යච පුතුජන යම් පුතජනෙකුත් ඉන්නවා නම් ඒ පුද්ගලය දෙන්න. කවුද අරිහත් මාර්ගස්ත කෙනා පුතජනයා? ඒ පුද්ගලය දෙන්න මග්ගං ප්‍රතිලබිස්සanti. මග්ගං න ප්‍රතිලබිස්සanti මාර්ගයක් නැවත ලබන්නේ නැහැ. ප්‍රතජන කෙනා ප්‍රතජන වෙනකොට මාර්ගය ලබන්නේ නැහැ. රහතන් වහන්සේ අරිහත් මාර්ග, ඒ කියන්නේ රහත් ඵලයටපත් වෙන කෙනා අරිහත් මාර්ගස්ත කෙනත් නැවත මාර්ගය උපදවන්නේ නැහැ. පත් වෙන මාර්ග මාර්ගය තුල ඉන්න ක්ෂණිකව ඒ මාර්ගය කියන අවස්ථාවේ ඉන්න කෙනෙක්. තේ රූපක්ඛන්දංච න පරිජානිත්ත. තේ රූපක්ඛන්දංච න පරිජානිත්ත. ඒ ඒ පුද්ගලයෝ රූපස්කන්ධය පිරිසිදු නොදැක්කාහු ඒ අය රූපස්කන්ධය පිරිසිදු නොදැක්කාහු. ඒ කට්ටිය රූපස් ඒ පුද්ගලයා රූපස්කන්ධය පිරිසිදු නොදැක්කා. يعني රූපස්කන්ධය කියන එක පිරිසිදු දැක්කේ නැහැ. ඒ වගේම වේදනාස්කන්ධංච න පරිජානිසanti. අනාගතයට මාර්ගය මේ උපදවන්නේ නැති නිසා අනාගතයට මාර්ගය උපදවීමක් කරන්නේ නැති නිසා අනාගතයට පිරිසිදු දකින්නවා කියන එකක් වේදනාව පිරිසිදු දකින්නවා කියන එකක් කරන්නේ නෑ නිසා තේ රූපස්කන්ධං න පරිජානිත්ත ඒ අය රූපස්කන්ධය පිරිසිදු නොදැක්කාහ කවුද ප්‍රත්‍යජන කෙනා දැකලත් නෑ රූපේ පිරිසිදු නොදැක්කාහ ආර්ය මාර්ග සමං අග්ග මාර්ගයේ සමංගී කියන අරිහත් මාර්ගස්ත්‍ය තාම පිරිසිදු දැකීම කරලා නෑ ආර්ය මාර්ගයේ සමංගී පුද්ගලයා මාර්ගයෙන් පිරිසිදු දකිනවනේ හැබැයි රූපේ සම්පූර්ණයෙන්ම පිරිසිදු දැකලා නෑ තාම තාම එයාට පිරිසිදු දැකීම තියෙන්නේ. එයාට පිරිසිදු දැකීම සම්පූර්ණ වෙලා ඵලයට ප්‍රයෝග ප්‍රතිපස්සතිය වෙලා නැහැ. ඒතකොට ඒ පුද්ගලයාට න පරිජානිත රූපස්කන්ධයේ පිරිසිදු දැකීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි අනාගතයේට මාර්ගයකින් පිරිසිදු දකින්න වේදනාස්කන්ධය කියන එක අනාගතයට වෙන්නේ නැහැ. අනාගතයට වේදනාස්කන්ධය අනාගතයට පිරිසිදු දකින්නේ කියන එක වෙන්නේ නැහැ. මෙතන පිරිසිදු දැකීම වෙනකොටම ඊළඟට ඵලයේදී පිරිසිදු දැකීම සිද්ධ වෙනකොටම මාර්ගය සහ ඵලය කියන තැනින් ඒ පුද්ගලයාගේ පිරිසිදු දැකීම සම්පූර්ණ වෙනවා. ආය අනාගතයට මාර්ගය උපදවන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ ඒ ප්‍රත්‍යඥයත් රහතන් වහන්සේත් ඒක මග්ගං නපටිලබිසන්ති. නැවත මාර්ගය ලබන්නේ නැති නැති වෙනකොට මාර්ගය ලබන්නේ නැහැ නැවත උපදවන්නේ නැහැ. අරිහත් මාර්ගයටපත් වෙන පුද්ගලයාත් ප්‍රත්‍යඥ කෙනා. ප්‍රත්‍යඥ කෙනා මාර්ගය උපදවන්න පුළුවන් කියන අවස්ථාව වෙනකොට එයා සෝවාන් මාර්ගයට පිළිපන්න පුද්ගලයෙක් වෙනවානේ. මේ කතා කරන්නේ ප්‍රත්‍යඥ කෙනා මේ ප්‍රත්‍යඥ කෙනත් මාර්ගය කියන තැන ඉන්න අරිහත් මාර්ගය කියන තැන ඉන්න කෙනත් මේ දෙන්නම රූපේ පිරිසින් දැකලාද කියලා අහුවොත් මේ දෙන්නම රූපේ පිරිසින් දැකලා නැහැ. එහෙනම් හරි පළවෙනි එක හරි න පරිජානිත පිරිසින් දැකලා නැහැ. රූපේ පිරිසින් දැකීම සම්පූර්ණ වෙලා නැහැ. අරිහත් මාර්ගයේ ඉන්න පුද්ගලයාට වෙලත් නැහැ. පෘතජන කෙනාට ඒක වෙලත් නැහැ. දැන් ඊළඟ දේ වේදනස්කන්ධම් පරිණ පරිජානිස්සති. වේදනා ස්කන්ධය අනාගතයට පිරිසිදු දැකීමක් වෙනවද? ඒක තමයි නෑ කියලා කියන්නේ. වේදනා ස්කන්ධේ න පරිජානිසති. අනාගතයට පිළිසින දැකීමක් වෙන්නේ නෑ. අනාගතයට ආය මාර්ගයක් උපදවනවා කියන එක වෙන්නේ නෑ. නිසා අනාගතයට මාර්ගයේ ඉපදවීමකින් නැවත රූපේ පිරිසින් දකින්නෝ වේදනා පිරිසින් දකින්නෝ කියන එක වෙන්නේ නෑ. ඒක අරිහත් මාර්ග අවස්ථාවෙන් පසුව ඵලසිත උපදිනකොටම ඒ පිරිසින් දැකීම සම්පූර්ණ වෙලා ඒ අවස්ථාව පැහැදිලි වීම සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ ක්ෂණිකව මාර්ගයේ උපදින අවස්ථාව පිළිබඳව තමයි මෙතනදී වඩාත්ම පැහැදිලි කරන්නේ මේ කෙලෙස් දුරු වෙන අවස්ථාව පිළිබඳව. නැත්නම් ස්කන්ධ පිරිසිඳ දැකීම සිද්ධ වෙන අවස්ථාව පිළිබඳව. දැන් ඔකේ ගැටලුවක් මතුවෙන්නේ දෙවෙනි දේත් එක්ක මම හිතන්නේ දෙවෙනි වාක්‍යයට අපි යනකොට යෝවා පන වේදනක්ඛන්දන් න පරිජානිස්සති. ඒකත් අනිත් පැත්තට පෙන්නනවා යෝවා පන වේදනක්ඛන්දන් න පරිජානිස්සති. යම් කිසි කෙනෙක් වේදනාස්කන්ධේ පිරිසිඳ නොදකින්නේ සෝ රූපස්කන්ධං න පරිජානිත්තාති ඔහු රූපස්කන්ධය පිරිසිඳ නොදැක්කෙත් නැතිනම් රූපස්කන්ධය පිරිසිඳ නොදැක්ක කෙනෙක්. ඒකට යම් කිසි කෙනෙක් වේදනාස්කන්ධය පිරිසිඳ නොදකින්නේ නම් එයා මේ වේ රූපස්කන්ධය පිරිසිඳ නොදැක්කද වේදනාස්කන්ධය පිරිසිඳ නොදකින්නේ නම් අනාගතයට දකින්නේ නැත්නම් වේදනාස් රූපස්කන්ධය පිරිසිඳ නොදැක්ක කෙනෙක්ද කියලා අහන්නේ. අරහා වේදනස්කන්ධන්න පරිජානිස්සති. නොච රූපස්කන්ධන්න පරිජානිත්ත. රහතන් වහන්සේ වේදනස්කන්ධන්න පරිජානිස්සති. වේදනස්කන්ධේ පිරිසිදු දකින්නවා කියන එකක් කරන්නේ නැහැ. රහතන් වහන්සේට වේදනස්කන්ධේ පිරිසිදු දකින්න දෙයක් නැහැ. ඒ නිසා පිරිසිදු දකින්නවා කියන එක කරන්නේ නැහැ. මොකද මාර්ගයේ උපදවන්න දෙයක් නැහැ උන්වහන්සේ. ඒ වගේම නොච වේදන රූපස්කන්ධන්න පරිජානිත්ත. රූපස්කන්ධයේ පිරිසිදු නොදැක්ක කියන එක නැහැ. ඒ කියන්නේ දැක්ක රූපස්කන්ධයේ පිරිසිඳ දැක්ක රහතන් වහන්සේ රූපස්කන්ධයේ පිරිසිඳ නොදැක්ක කියන එක නෑ. උන්වහන්සේ පිරිසිඳ දැක්ක. හැබැයි වේදනාස්කන්ධයේ පිරිසිඳ දකිනවා කියන එක ඒක වෙන්නේ නෑ කාටද රහතන් වහන්සේට. ඊට පස්සේ අර්ධමග්ග සමංගී යේච පුතඥා ආර මාර්ග සමංගී පුද්ගලයා පුතඥයත් මග්ගන්න පටිලබිස්සanti මාර්ගය නැවත ලබන්නේ නැත්නම් මාර්ගය නැවත ඉදීමක් කරන්නේ නැහැ තේ වේදනස්කන්ධංචන පරිජානිස්සති අර කලින් කියපු දෙයම තමයි ඔහු වේදනාස්කන්ධයේ පිරිසිදු දකින්නේ නැහැ මොකද අනාගතයේ මාර්ගීපද වීමක් නැති නිසා රූපස්කන්ධං පරිජානිත්ත රූපස්කන්ධයේ පිරිසිදු දැක්කෙත් නැහැ කවුද මාර්ගයේ ඉන්න කෙනා මේක පැහැදිලි කරගන්න උත්සාහවත් වෙන මාර්ගයේ ඉන්න කෙනා රූපස්කන්ධය පිරිසිදු දැක්ක කියන්න බෑ මොකද තාම දැකලා ඉවර නැහැ තාම ඒක එයා දැක්වීම අවසන් කරලා නැහැ. ඒ නිසා රූපස්කන්ධය පිරිසිදු දැක්ක කියන්න බෑ. ඒ නිසා තමයි රූපස්කන්ධ න පරිජානිත්ත කියලා කිව්වේ. රූපස්කන්ධය පිරිසිදු දැක්කේ නැහැ. එතකොට දැන් බලන්න උඩ ඡේදයේදී කියන්නේ ඔය යොමු කරලා තියෙන ඔබ දෙවෙනි පළවෙනි ඡේදයේදීත් අග්ග මග්ග සමංගී ඒච පුතුජන මග්ගන්න පටි පටි ලැබෙසති. මාර්ගයේ ලැබීමක් ඒ අය වෙන්නේ නැහැ. නැවත අනාගතයට මාර්ගීපදීමක් නැත්තේ රූපස්කන්ධං ච න පරිජානිත්ත එතනක් කිව්වේ රූපක්ඛන්දන් න පරිජානිත්ත කියලානේ. දැන් මෙතන කියන්නේ මොකද්ද? රූපක්ඛන්දංච න පරිජානිත්ත. ඒත් රූපස්කන්ධයේ පිරිසිඳ නොදැක්කා. රූපස්කන්ධයේ පිරිසිඳ නොදැක්කා. එහෙම තමයි එන්නේ. ඒකට රූපස්කන්ධයේ අර ඡේද දෙකේම තියෙන එක සමානව දෙය. ආර්ය මාර්ගය සමංගී පුද්ගලයා. මේක තේරුම් ගන්නකොට මෙහෙම තේරුම් ගන්නකෝ ආර්ය මාර්ගයේ සමංගී පුද්ගලයාට ආර්ය මාර්ගය කියලා කියවෙන දැන් අරිහත් මාර්ගය කියන එක අග්ගමග්ග කියන එක අග්ගමග්ග සමංගී පුද්ගලයාද අරිහත් මාර්ගයෙන් යුක්ත පුද්ගලයාට එයා තාම මේ රූපය සම්පූර්ණම පිරිසිඳ දැකලා නැහැ. රූපය සම්පූර්ණ පිරිසිඳ දැකීම අවසන් කළා නැහැ. මොකද අරිහත් ඵලයටපත් වෙලා නැහැ. ඒ වගේම අනාගතයට මාර්ගය උපදවනවා කියන එක වෙන්නේ නැහැ. දැන් සෝවාන් මාර්ග, සකුදාගාමී මාර්ග, අනාගාමී මාර්ග උපදවපු කෙනාට තියෙනවා තව මාර්ග උපදවන්න දේවල් මාර්ගයක් තියෙනවා. අරිහත් මාර්ගයේ දැන් දැන් මේ වෙලාවේ දැන් අරිහත් මාර්ගයේ ලැබිලා ඉන්න කෙනාට අනේ අරිහත් මාර්ගයේ ලැබිලා ඉන්න කෙනාට අනාගතයේට මාර්ගය උපදවන්න දෙයක් ඇත්තේ නැහැ. හැබැයි තාම පිරිසිඳ දකින්නවා කියන එක සම්පූර්ණ කළත් නැහැ. ඒ නිසා රූපස්කන්ධන් න පරිජානිත්ත කියලා කිව්වා. රූපස්කන්ධේ පිරිසිඳ දැකලා අවසන් කළා නැති නිසා. පිරිසිඳ නොදැක්කය. තාම දැකලා නැහැ නොදැක්කා. ඒ පුද්ගලයා තාම පිරිසිඳ දැකීම අවසන් කළා නැහැ. ඒ වගේම වේදනා ස්කන්ධය අනාගතයට පිරිසිඳ දකින්නවා කියලා ආපහු මාර්ගයක් උපදවනවා කියන එක වෙන්නේ නැහැ. අනාගතයට පිරිසිඳ දකින්න ඒ පුද්ගලයා මාර්ගයක් උපදවනවා කියන එක වෙන්නේ නැහැ. ඒක තමයි මේ මේ ඡේද දෙකේම අග්ගමග්ග සමංගී පුද්ගලයා ගැන කියන කතාව දෙකම එකයි. දෙපැත්තට මාරු විතරයි තියෙන්නේ. ඒ දෙකම එකයි. නිසා ඒ දෙකේ පරස්පරතාවයක් නැහැ. නිසා මෙතනදී පුද්ගල වශයෙන් ඒක ඔබ තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ පුද්ගල පුද්ගලයෝ මේක මාර්ග මාර්ගස්ත අරිහත් මාර්ගස්ත පුද්ගලයා. ඒ පුද්ගලයා රූපේ පිරිසිඳ දැකලා නැහැ තාම දැකීම සම්පූර්ණ කරලා නැති නිසා අනාගතයේට මාර්ගයකින් වේදනාව පිරිසිඳ දකින්නවා කියන එක වෙන්නේ නැහැ. පෘතජන කෙනා පෘතජන කෙනත් පෘතජන මට්ටමේ ඉන්නකොට එයා මාර්ගයේ උපදවනවා කියන එක වෙන්නේ නැහැ. පෘතජන මට්ටමේ මිදුල තමයි එයා ඒක උපදවන්නේ. ඒ වගේම පෘතජන කෙනා වේදනාව පිරිසිදු දකිනවා කියන එක කරන්නේ නැහැ ප්‍රත්‍යජන මට්ටමේ ඉන්න නිසා. ඒ නිසා මෙන්න මේ කියන කාරණාව අපිට මෙතනදී ඒ විදිහට નિරවුල් කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙතන පරස්පරතාවයක් නැහැ මේ කිද්දී. ඒ කියපු කාරණාව ඔබට අපහැදිලි වුණොත් ඒක ඉවසන්න. එතකොට අපිට නැවත වතාවක් තව ටිකක් වෙලාව අරගෙන මේ තාම ගැඹුරු කාරණාව ගැන සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා මේ කාරණාව මේ පුද්ගල වශයෙන් ගන්න රහතන් වහන්සේ කියන තැනදී කියන එක බලන්න උන්වහන්සේගේ ස්වභාවය ගැන කියන රූපං න පරිජානිත්‍ය කියනකොට පිරිසිඳ දැක්ක කියන එක වෙන්නේ නැහැ කියලා කිව්වේ. රහතන් වහන්සේ කියන්නේ පිරිසිඳ දැක්ක කියන එක එහෙම වෙන්නේ නැහැ කියලා කිව්වේ. හැබැයි දැන් බලන්න මෙතනදී මේ අග්ගමග්ග සමංගිය පුද්ගලයා ගැන කියනකොට එහෙම නෙමෙයි කිව්වේ. අග්ගමග්ග සමංගිය පුද්ගලයා ගැන කියනකොට ඒක වෙනස්ස තමයි ඒක කිව්වේ. එයා ගැන කියනකොට කිව්වේ රූපය පිරිසිඳ දැකලා ඉවර කළා නැහැ. ඒ වගේම එයා වේදනාව පිරිසිඳ දකින්න අනාගතයට මාර්ගය උපදවනවා කියන එකක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ කාරණාව ඇතුළතදී පැහැදිලි කළේ. මම හිතනවා ඒකත් එක්ක ඒ ගැටලුව අපිට නිරවුල් කරගන්නට පුළුවන්කම තියෙනවා කියලා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා පටිච්ච සමුප්පාදයේ සංඛාරපච්චය විඥානං කියන තන වචනයෙන් සඳහන් නොකලත් ස්කන්ධ පහම උපදිනවාද කියලා පැහැදිලි කර දෙන්නට කියලා පටිච්චසමුප්පාදයේදී සංඛාරපච්චය විඥානං කියන තැනදී අර ස්කන්ධවල තියෙන සංස්කාරය නිසා ස්කන්ධ පහේ තියෙන විඥානය උපදිනවා කියන අවස්ථාව නෙමෙයි පැහැදිලි කරන්නේ. පටිච්චසමුප්පාදයේදී සංඛාරපච්චය විඥානං කියනකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර කියන සංස්කාර ධර්ම තමයි එතනදී සංස්කාර කියලා කියන්නේ. පුඤ්ඤාභි සංස්කාර කියනකොට කුසල් සිතක්. එතකොට ඒ කුසල් සිතේ තියෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකම ඇතුළත් වෙනවා සංඛාර කියනකොට. ඒක කර්මසිතක්. ඊට පස්සේ සංඛාරපච්චය විඥානං කියනකොට එතන ප්‍රතිසන්දි විඥානය කියන එක. විපාක විඥානය කියන එක. ඒකට අන්නේ විඥානය කියන එතනදී වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන මේ ස්කන්ධ ටිකම තියෙනවා. ඒත් ඒ හැම තැනකදීම ස්කන්ධ හතරක් ඒ අවස්ථා දෙකේදීම නියෝජනය වීම සිද්ධ වෙනවා. ඒක අපිට එහෙම මේ නෑ කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක රූප ආදී අරමුණු කරගෙන උපදින නිසා ඒ අරමුණු කිරීම ආදී තුලිනුත් අපි රූපස්කන්ධය පිළිබඳවත් කතා කරනවා. ඒ ආකාරයෙන් ස්කන්ධ පහක් ගැන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විඥානයේ කියන මොහොතේදී හදේවත්වාදී රූපයන්ගේ ප්‍රත්‍ය නිසා සංකප්පච්ච විඥානං කියන අවස්ථාවේදී විඥාන කියන තැනට වෙනකොට අපිට ගන්න පුළුවන්කම තියෙන ස්කන්ධ පහක පැවැත්ම කියන එක. ඉතින් මේ තැන් ටිකේදී ස්කන්ධ පහක පැවැත්මක් තියෙනවා. ඒ එක් එක් අවස්ථා සංඛාරය කියන තැනදීත් විඥානය කියන අවස්ථාව තුළදීත් අනිවාර්යයෙන්ම ස්කන්ධ පහක් තියෙනවා. සංඛාරය කියන තැනදීත් පහයි විඥානය කියන තැනදීත් පහයි. අනිවාර්යෙන් පහක් එක තැනක ස්කන්ධ පහ බැගින් තියෙනවා. ඒ වගේම පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අනුලෝමව හා ප්‍රතිලෝමව පැහැදිලි කරන ක්‍රමයක් තියෙනවා නේද? ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා. පටිච්චසමුප්පාදයේ තුල ඒ ඒ පදයට නිවැරදිව අර්ථය ලබා ගන්නේ කොහොමද? ඒ ඒ අවස්ථාවට අනුව කියලා තියෙනවා තියෙනවා. අනුලෝම සහ ප්‍රතිලෝම විදිහට පටිච්චසමුප්පාදයේ පෙන්නකොට දැන් අපි දන්නවා පටිච්චසමුප්පාදය ඒ මේ තස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝ කියලා මේ දුක්ඛස්කන්ධයේ සමුදය වෙන විදිහට පෙන්නවා. ඒ වගේම ඒ පටිච්චසමුප්පාදයේම අපහු අනිත් පැත්තට අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණ දක්වාම පෙන්වනවා. ජරා මරණයට ප්‍රත්‍ය මොකද්ද කියලා අහුවාම ජාතිය. ඒතකොට ජාතියට ප්‍රත්‍ය භවය. භවයට ප්‍රත්‍ය උපාදානය. උපාදානයට ප්‍රත්‍ය තණ්හාව. තණ්හාවට ප්‍රත්‍ය වේදනාව වේදනාවට ප්‍රත්‍ය ස්පර්ශය ස්පර්ශයට ප්‍රත්‍ය සලායතන සලායතනයට ප්‍රත්‍ය නාම රූපේ නාම රූපයට ප්‍රත්‍ය විඥාණය විඥාණයට ප්‍රත්‍ය සංස්කාරය සංස්කාරයට ප්‍රත්‍ය අවිද්‍යාව කියලා මේක ඒක ප්‍රතිලෝමවත් ඒක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට පටිච්චසමුප්පාදයේ චක්‍රයක් නම් ඒ චක්‍රය අපිට දකුණු පැත්තට උනත් වම් පැත්තට උනත් මේ දෙපැත්තටම චක්‍රය චක්‍රයෙන් වෙනවා වගේ පරිසම්පාදයේ අනුලෝම ප්‍රතිලෝම පැත්තට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් මේකෙදි කතා කරන අනෙක් ක්‍රමය තමයි පටිච්චසමුප්පාදයේ සමුදය වෙන විදිය සහ නිරෝධ වෙන විදිය. ඒ කියන්නේ දැන් එවමෙතස්ස දුක්ඛ කන්දස සමුදයෝ හෝති කියලානේ අපි අන්තිමේටම කියන්නේ මේ දුක් රැසේ හට ගැනීම උනේ මෙහෙමයි. ඒ වගේම මේක Nirodhe පැත්තට කතා කරනකොට අවිද්‍යාවත්වයේ අශේෂ විරාග නිරෝධහ විද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් විරාග නිරෝධයෙන් සංස්කාර නිරෝධ වෙනවා. සංස්කාර නිරෝධයෙන් නාම රූප නිරුද්ධයි. මේ නාම රූපේ නැති වෙනකොට සලආයතන නිරුද්ධයි, ස්පර්ශ නිරුද්ධයි, වේදනාව නිරුද්ධයි, තණ්හා උපාදාන භව, ජාතිය, ජරා මරණ මේ උදු දුක් රැසේ නිරෝධ වෙනවා කියලා මෙන්න මේ ආකාරයෙන් අපිට පටිච්චසමුප්පාදය කතා කරන්නට පුළුවන්කම තියෙනවා දෙපැත්තට. ඉතින් මේකේ පටිසමුප්පාදයේහි වචනවල අර්ථය ගන්නා ආකාරය ගැන කතා කරොත් එහෙම ඒ ඒ තැනට අනුරූපීව ඒක ඉතාමත් දීර්ඝව කතා කරන්නට තියෙන ප්‍රශ්නයක්. ඒක සරල දෙයක් නෙමෙයි. ඒක අපි මේ විදිහට පටිසමුප්පාදයේ තේරුම් ගන්නවා කියන එක ඒ අවස්ථාවට අනුව. හැබැයි අල්පෝත්සාහි වෙන්න එපා. පටිසමුප්පාදයේ කියන මේ ගැඹුරු સિદ્ધාන්තය අපිට එක එක මට්ටම් වලින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම පටිසමුපාදයේ පොදුවේ අවස්ථාවල පෙන්වන තැන් දිහා බැලුවහම අපිට තේරුම් ගන්නට පුළුවන් ඒ තැන්වලදී කතා කරන්නේ අවිද්‍යාව සංස්කාරය කියන දේවල් මේවා ඒක චිත්තක්ෂණිකව යෙදෙන තැන් හැටියට නෙමෙයි මේව කතා කරන්නේ මේ අතීත මේ කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න ඒ කියන්නේ වර්තමාන විපාකයට මුල් වූ හේතු හැටියට තමයි මේ කතා කරන්නේ. කියන්නේ අතීත හේතුව පැත්ත කතා කරනවා. අවිද්‍යා සංස්කාර කියන මේ හේතු දෙක. මේ කියන්නේ පොදුවේ ගන්නකොට. ඊට පස්සේ වර්තමාන විපාක ටික විදිහට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික. ඊට පස්සේ අපිට වර්තමාන කර්ම හැටියට හම්බෙනවා තණ්හා උපාදාන භව කියන ටික. අනාගත විපාක හැටියට ජාති ජරා මරණ කියන මේ ටික අපිට දකින්න පුළුවන්කම තියෙන ඔබට පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි ධම්මස්ථಿತಿ ඥානයේ විග්‍රහ වන තැනදී මේ పూర్ව කර්ම භවයේහි මෝහෝ අවිජ්ජා අයෝහනා සංඛාරා මේ ආදී ලෙස විග්‍රහ වන තැන් ටික ඔබට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ පටිසමුප්පාදේ විග්‍රහ වන සාමාන්‍ය සරලම අර්ථය ඊට පස්සේ ওই පටිසමුප්පාදයේම එක්ෂණික විභාගය ඇතුළේදී විග්‍රහ කරනවා ඒක විභාග කරනකොට අවිද්‍යාපච්චය සංඛාරා කියලා පොදුවේ කියන්නේ නැහැ. අවිද්‍යාපච්චය සංඛාරෝ අවිද්‍යාවෙන් මේ සංස්කාර ධර්මය උපදිනවා. මෙන්න මේ නිශ්චිත බවක් තියෙනවා. පොදුවේ කියන්නේ නිශ්චිතයි. ඊට පස්සේ ඒක මේ සිත උපදවනවා. මේ සිත උපදවන්නට ඒක ප්‍රත්‍යක් බවට පත් වෙනවා. මේ මොහොතේ. ඒ කියන්නේ මේ වර්තමානයේ මේ මේ සිත උපදින්නේයි. මේ සිත උපදින්නේ මොන විදිහටද කියන එක පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ හැම තැනකදීම අර පටිසමුපාදේ තියෙන අංගවලට ලබා දෙන අර්ථය වෙනස් වෙනවා. පටිසමුපාද ඒ කියන්නේ අර්ථය වෙනස් වෙනවා කියන එකෙන් කතා කළේ දැන් අපි සාමාන්‍යයෙන් භවය කියලා කතා කරා කියනකොට සාමාන්‍යයෙන් අපි භවය කියන්නේ කාම භව, රූප භව, අරූප භව කියන එක. ඒක චිත්තක්ෂණිකව කියනකොට වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටික. ස්කන්ධ ටිකේ පැවැත්ම කියන එක. දැන් අන්න ඒ විදිහට මේ මේ මේ වචන වලට ලබා දෙන අර්ථය වෙනස් වෙනවා. ඒ වගේම වේදනාපච්චය තණ්හා කියනකොට වේදනාපච්චය අදිමොක්ඛෝ ඒ වගේම මේ ප්‍රසාදෝ වන්නේ වගේ දෙන අවස්ථාවන් ඒ කියන්නේ ඒ ඒ සිතට අනුරූපීව වෙනස් වන ආකාරය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පටිච්චසමුපාදයේ අපි අර්ථය තේරුම් ගැනීමේදී අන්න ඒ ඒ අදාළ ස්ථානයේහි සිදුවන යෙදීම මොකක්ද කියන එකේ පෙළෙහි යෙදීම මොන අර්ථයකින්ද කියන එක පිළිබඳව විමසා බලලම තමයි අපි ඒක ටිකක් තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අපිට ඒක එකපාර ග්‍රහණය කරගෙන ගෝචර කරගන්නට පුළුවන්කමක් සමහර විට කෙනෙකුට නොලැබෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව අපි බැලුවාම මේකේ නිවැරදිව අපිට අර්ථය තේරුම් ගන්නවා කියන එකේදී අපිට අර්ථය තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්නේ ඇයි කියන ප්‍රශ්නෙත් එක්ක තමයි අපිට මේකට පිළිතුර ලබා ගන්න තියෙන්නේ. එතකොට පටිච්චසමුප්පාදය අපි මෙනෙහි කරන්නේ මේ අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරගන්න නම් අන්න ඒකට කියනවා මේ કૃත්‍රිම වාපු දෙයක් නෙමෙයි මේක මේ හේතුඵල ධමයක්. මෙන්න මේ විදිහට අතීත හේතු ටිකක් නිසා වර්තමාන විපාක ටිකක් ලැබිලා තියෙනවා වර්තමාන විපාක ටිකේ ඇත්ත දන්නේ නැති වෙනකොට අපිට වර්තමානයේ හේතු සකස් කරලා අනාගතයට විපාක ලැබෙනවා මේක මොකද්ද මේ කියලා තියෙන්නේ අතීත සැක කරන්නේ නැති වෙන්න වර්තමානයේ සැක කරන්නේ නැති වෙන්න අනාගතයේ සැක කරන්නේ නැති වෙන්න අවශ්‍ය මූලික දැනුම් පරාසය හදලා තියෙනවා මූලික දැනුම් පරාසය හදලා තියෙනවා තව එක්ෂණික වශයෙන් යන කෙනෙකුට ඒ ඒ මොහොතේදී ඒ ඒ ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව Nirodheට පත්වන බව ඒ ඒ ධර්මයන්ගේ ප්‍රත්‍යතාවය පිළිබඳව තේරුම් ගැනීමෙහි හැකියාව තියෙනවා. මූලික වශයෙන් අතනදී චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නුවණ ගෙනල්ලා තියෙනවා. එක්ෂණික වශයෙන් ඇති කරගන්න කෙනෙකුට ඊටත් වඩා චතුරාර්ය සත්‍ය වශයෙන් ඇති කරගන්න දැනුමෙම දුක පිරිසිඳ දැකීම කියන එකට අදාළව තාමත් සියුම් තවත් තීක්ෂණව එතන නුවණ උපදවලා තියෙනවා. අතන චතුරාර්ය සත්‍ය ධර්ම ධර්මය අවබෝධ කරනවා කියන තැනදී මේ ක්ෂණික අවබෝධය කියන දේත් සිද්ධ වෙනවා. ඒක අපි පටල ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පොදුවේ පටිසමුපාදයේ විමසීම ඇතුළේ කෙනෙකුට නිවන් මඟ පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ක්ෂණික වශයෙන් මෙනෙහි කිරීම ඇතුළේ දුක්ඛාර්ය සත්‍ය පිරිසිදු දැකීම කියන දේ මුල් කරගෙන එයාට නිවන් මඟ පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නේ එකිනෙකට වෙනස්ව ගියපු එකිනෙකට පරස්පරව ගියපු කාරණාවක් නෙමෙයි. මේ කතා කරන්නේ ඔක්කොම එකම තැනකට යොමු වුණ දේවල් ටිකක් විදිහට තමයි මේ ටික මේ සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඒ නිසා ඔබට මේ කරුණු ටික තාම හොඳින් පැහැදිලි කරගන්නට නම් පටිච්චසමුප්පාදයේ පිළිවෙලින් වෙන වෙනම තේරුම් ගැනීම කියන එක පොදුවේ විග්‍රහ කරන තැනදී කොහොමද අර්ථය මේ විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන ඔබට වෙනම වෙනම ගැටලුවක් තියෙනවා නම් ඔබට නැවත යොමු කරන්නට පුළුවන්කම තියෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්ලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදෙන මේ සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.